ආයිබෝවන් අද අපි කතා කරන්නේ මජ්ක්‍ධිම නිකායේන බොහොම වැදගත් සූත්‍රයක්. ඒ කියන්නේ චූල සකුලදායි සූත්‍රය ගැන. ඔව් මේ සූත්‍රය ඇත්තටම හරිම ගැඹුරු කාරණා කීපයක් සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම ඊ කාලේ තිබුණු වෙනත් ආගමික මතවාද සහ බුදුදහම අතර තියෙන වෙනස පැහැදිලි කරනවා. හ්ම්. අපි හිනම් කතාව පටන් ගමු. සන්දර්භය කොහොමද? භාග්‍යවතුන් වහන්සේ කොහෙද වැඩ හිටියේ? භාග්‍යවතුන් වහන්සේ ඒ කාලේ වැඩ හිටියේ රජගහනුවර වේළුවනාරාමයේ. හරි. දවසක උදෑසන උන්වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන රජගහනුවර පිඬුසිඟාව වඩින්න කලින් අදහස් කළා සකුළුදාය පිරිවැජිය හමු වෙන්න යන්න ඕන කියලා. සකුළුදායි එයා කවුද? සකුළුදාය කියන්නේ ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ පිරිවැජියෙක්. ඒ කියන්නේ පරිබ්‍රාජකයෙක්. එයා මූරණිවාප කියන පිරිවැජි ආරාමයේ තමයි එයාගේ ලොකු ශිෂ්‍ය පිරිසකුත් එක්ක වාසය කළේ. ආ එතකොට බුදුහාමුදුර එතනට වඩිනවා. ඔව්. උන්වහන්සේ එතනට වඩිද්දී දකිනවා මේ සකුළුදායි සහ පිරිස මහා හයියෙන් කෑගගහ කතා කර කර ඉන්නවා. මොනවද යාලා කතා කරමින් හිටියේ? ආ ඒව තමයි තිරස්චීන කතා විග්‍රහත බුදුදහමේ හඳුන්වන්නේ. ආ. ඒ කියන්නේ රජවරු ගැන කතා, සොරකම් ගැන, යුද්ධ ගැන, ඇමතිවරු ගැන, සේනාවන් ගැන. හ්ම්. ආහාර පාන ගැන, ඇඳුම් පැළඳුම්, මල් සුවඳ විලවුන් නෑදෑයෝ ගැන, ගමන් බිමන් ගැන, ගම් නියම් ගම් ගැන, නගර ජනපද ගැන, ස්ත්‍රියන් ගැන, පුරුෂයන් ගැන, ශූරවීරයන් ගැන. හ්ම්. ඒ කියන්නේ හරිම ලෞකික එදිනෙදා කතාබහ හරියටම. මුහුද ගැන, ඉපදීම, නූපදීම ගැන වගේ නොයෙක් හිස් කතා තමයි උස්හඩින් කතා කර කර ඉඳලා තියෙන්නේ. ඉතින් බුදුහම්දුරු එනවා දැක්කම සකුළුදායි දුරදීම දකින්නවා බුදුරජාණන් වහන්සේ වඩිනවා. දැකලා තමන්ගේ පිරිසට කතා කරනවා භවත්නි කරුණා කරලා නිශ්ශබ්ද වෙන්න. මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වඩිනවා. උන්වහන්සේ නිශ්ශබ්දතාවයට ප්‍රිය කෙනෙක්, නිශ්ශබ්දතාවයේ ಗುಣ කියන කෙනෙක්. අපි නිශ්ශබ්ද වුණොත් සමහර විට උන්වහන්සේ අපි ඉන්න පැත්තට වඩින්නත් පුළුවන් කියලා. ඒ කියන්නේ සකුළුදායට බුදුහාමුදුරෝ ගැන යම් ගෞරවයක් තිබිලා තියෙනවා. ඕ ගෞරවයක් තිබිලා තියෙනවා. ඉතින් පිරිස නිශ්ශබ්ද වෙනවා බුදුරජාණන් වහන්සේ මේ පැත්තට වැඩම කරනවා. හරි. සකුළුදාය එතකොට ආරාධනා කරනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ වඩිනසේක්වා ඔබ වහන්සේගේ පැමිණීම ඉතා යහපත් බොහෝ කලකින් ඔබ වහන්සේ මෙහි වැඩම කළේ කරුණා කරලා මෙහි පනවා ඇති අසුනේ වාඩි වෙනසේක්වා කියලා. බුදුහාමුදුරුවෝ තාසනේ පිළිගන්නවා. ඕ පනවා තිබුණු අසුනේ වැඩ ඉඳගෙන උන්වහන්සේ අහනවා උදායි ඔබලා මේ දැන් මොන කතාවකින්ද යුක්තව හිටියේ ඔබලාගේ අතරමැගි නැවතුණු කතාව මොකක්ද කියලා. එතකොට සකලුදාය මොකද කියන්නේ? අර කතා ගැන කියනවද? නෑ. එයා කියනවා ස්වාමීනි අපි කතා කරමින් හිටියේ කතාව නම් මෙච්චර දෙයක් නෙමෙයි. ඒ කතාව පැත්තකින් තියමු. ඒ කතාව නම් පසුවනත් ඔබ වහන්සේට අහගන්න ලැබෙයි. ස්වාමීනි අපි මේ හිටිය ඔබ වහන්සේගෙන් ධර්මයක් අහන්න බලාගෙන. සගේ අදහස. එයාට ඇත්තටම ඕන වෙලා තියෙන්නේ ධර්මයේ අහන්න. ඔව්, එතනින් තමයි ගැඹුරු සාකච්ඡාව පටන් ගන්නෙ. බුදුරජාණන් වහන්සේ එහිනම් දේශනා කරන්න පටන් ගන්නවා. හැබැයි ඊට කලින් සකුළුදායි එයාගේ අත්දැකීමක් බෙදා ගන්නවා. ආහා අර මම මුලින් කිව්වා වගේ ਸਰවඥතා ඥානය ගැන නේද? ඔව් සකුළුදායි කියලා ස්වාමීනි මෑතකදී මම එක්තරා ශාස්ත්‍රෝරෙක් මුණ ගැහුණා. එයා Taman ਸਰවඥයි ਸਰවදර්ශී සියල්ල දන්නවා දකින්නවා කියලා කියාගත්තා. කවුද? නිගණ්ඨ නාත පුත්‍රද? සූත්‍රයෙන් නම සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඒ වෙද්දි හිටපු ප්‍රධාන ශාස්ත්‍රවරු 6 දෙනාගෙන් කෙනෙක් වෙන්නේ ඇති. ඉතින් සකුළුදාය කියනවා මම යාගෙන් ඇහුවා අතීතය ගැන කියන්නේ පූර්වාන්තය ගැන ප්‍රශ්නයක්. හ්ම්. එතකොට යාට උත්තර දෙන්න බැරි වුණා. උත්තර නොදී එයා එක වහඬ වෙන වෙන කතා කියන්න ගත්තා. එයා මාත්‍රිකාවෙන් පිටපැන්නා. එයා කෝපය, ద్వේෂය, අමනාපය පෙන්නවා. ඒ කියන්නේ උත්තර නැති වුනාම තරහ ගියා. ඔව් සකුළුදාය කියනවා එයාට එතකොට හිතුණා මේක නම් හරි නෑ කියලා. හැබැයි යා කියනවා ස්වාමීනි මම ඔබ වහන්සේගෙන් අතීතය ගැන ඇහුවොත් ඔබ වහන්සේ මට ඒක පැහැදිලි කරලා දෙනවා. අනාගතය ගැන ඇහුවොත් ඒකත් පැහැදිලි කරනවා. මගේ හිතේ කිසිම සැකයක් නෑ. එයාට බුදුහාමුදුරන්ගේ හැකියාව ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා ඇත්තරම අතීත භවයෙන් දකින්න පුළුවන් ඥානයක් තියෙනවා. ඒ තමයි පුබ්බේනි වාසානුස්සති ඥානය. ඔව්. තමන්ගේ පෙර භවයන් මතක් කරන්න පුළුවන් නුවණ. හරියටම ඒ භගේම සත්වයන් කර්මානුරූපව ඉපිද මැරෙන හැටි දකින්න පුරුවන් නුවණක් තියෙනවා. ඒ තමයි චුතුපපාත ඥානය. නැත්තම් දිබ්බ චක්කු ඥානය. දිව්‍යස. ඔව්. උන්වහන්සේ කියනවා යම් කෙනෙක් ඇවිත් මේ ඥාන දෙක තියෙන කෙනෙක්ගෙන් අතීතය ගැන හරි සත්‍යයන්ගේ චුති උපත්ති ගැන හරි ප්‍රශ්න ඇහුවොත් ඒ ඥානිය තියෙන කෙනාට ඒකට උත්තර දෙන්න පුළුවන්. එයා කෝප වෙන්නේ නැහැ. එයා ඒ ප්‍රශ්න අහනක ගැන සතුටු වෙනවා. ම්ම් දෙනුම තියෙන කෙනා ප්‍රශ්න වලට බය නැහැ වගේ අදහසක්. ඒක තමයි. උන්වහන්සේ දේශනා කරනවා උදයි අතීතේ පැත්තකින් තියන්න අනාගතයත් පැත්තකින් තියන්න මම ඔබට ධර්මයේ දේශනා කරන්නම් ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං uppajjati ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියලා. ඒ කියන්නේ හේතුඵල ධම පටිච්ච සමුප්පාදය. හරියටම මේ ඇති කල්හිමිය වේ මේ ඉපදීමෙන් මේ උපදී මෙය නැතිකල්හි මෙය නොවේ මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වෙයි කියන ගැඹුරු න්‍යාය තමයි උන්වහන්සේ දේශනා කරන්න සූදානම් වෙන්නේ. හරි ඒත් සකුළුදායි එතනින් පස්සේ වෙන මාත්‍රිකාවකට යනවා නේද? අර එයාගේ ආචාර්යවරු උගන්වපු දේවල් ගැන. ඔව්. එයා අහනවා ස්වාමීනි මගේ ආචාර්යවරු ඉගැන්නුවා උත්තම වර්ණයක් පරම වර්ණය තියෙනවා කියලා. උත්තම වර්ණය. ඒ මොකද්ද? ඒක තමයි ප්‍රශ්නේ. එයාලා උගන්වලා තියෙන්නේ මෙහෙමයි. මෙය උත්තම වර්ණයයි යම් වර්ණයකට වඩා ශ්‍රේෂ්ඨතර ප්‍රණීතතර අන්වර්ණයක් නැද්ද? ඒක තමයි උත්තරම වර්ණය. ඒක හරීම. ආ අපැහැදිලි නේද? මොකද්ද ඒ වර්ණය කියලා කියන්නේ නැහැනේ. ඇත්තම. ඒකේ කිසිම පැහැදිලි කිරීමක් නැහැ. බුදුරජාණන් වහන්සේක අල්ලගන්නවා. උන්වහන්සේ අහනවා උදායි ඔය කියන උත්තරම වර්ණේ මොකද්ද කියලා ඔයලගේ ආචාර්යවරු පැහැදිලි කරාද? සකල්දායි මොකද්ද කියන්නේ? නෑ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අර ප්‍රසිද්ධ උපමාව ගෙනනවා. අර ජනපද කල්යහණී කියන උපමාව. ඔව්. උන්වහන්සේ අහනවා උදායි කෙනෙක් මෙහෙම කියනවා කියලා හිතන්න. මම මේ රටේ ඉන්න ලස්සනම කාන්තාවට ජනපද කල්යාණියට ආදරය කරනවා. එයාව පතනවා කියලා. එතකොට කවුරු හරි අහුවොත් ඔයා ඔයා ආදරය කරන ජනපද කල්යාණිය කවුද? කෙක්ෂියද, බ්‍රාහ්මණද, වෛශ්‍යද, ශුද්‍රද? එයාගේ නම මොකක්ද? ගෝත්‍රය මොකක්ද? එයා උසද, මිටිද, කිට්ටුද, මහතද? එයා කළුද, තලලුද, රන්වන්ද? එයා ඉන්නේ මොන ගමේද, නියම් ගමේද, නගරේද කියලා. ඉතින් අර මිනිස්සයාට උත්තර දෙන්න පුරවන්ද? බුදුහාමුදුරුව අහනවා එහෙම අහුවම අර මිනිස්සයාට උත්තර දෙන්න පුළුවන්ද සකුළුදායි කියනවා නෑ ස්වාමිනේ බෑ එතකොට බුදුහාමුදුරුව කියනවා එහෙනම් උදායි ඔය මිනිස්සයා කතා කරන්නේ කිසිම හරයක් නැති දෙයක් නේද ඔව් ඒක තේරුමක් නැති කතාවක් ඒ වගේම තමයි උදායි ඔය උත්තරම වර්ණය කියන එකත් ඒක මොකක්ද කියලා කියන්නේත් නැතුව වෙන උතුම් වර්ණයක් නෑ කියන එකත් ඒ වගේම හිස් ප්‍රකාශයක් සකුළුදායි එතකොට උදාහරණයක් දේවා නේද ඔව් එයා උත්සාහ කරනවා එයා කියනවා ස්වාමීනි හරියට රතු පාට කම්බිලියකුඩ තියලා හොඳට පිරිසිදු කරලා ඔපදමපු වෛරෝඩි මාණික්යක් වගේ. ආ, ඒ කියන්නේ මණිකක දීප්තිය වගේ දෙයක්. එයා එහෙම හිතනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒකත් බින්දලා දානවා. උන්වහන්සේ අහනවා උදායි ඔය කියන මාණික්‍යද වඩා ප්‍රභාස්වර නැත්නම් රාත්‍රියට අඳුරේ දිලිසෙන කණාමෙදිරියද? කණාමෙදිරිය. ඕ සකුලදායි පිළිගන්නවා ස්වාමීනි කණාමෙදිරිය තමයි ඒ දෙකෙන් වඩා එළිය. හ්ම්. බුදුහාමුදුරු අහනවා කණමැදිරියද එළිය නැත්තම් තෙල් පහනද? සකුළුදායි. තෙල් පහන. තෙල් පහනද මහාගිනි කඳක්ද? සකුළුදායි. මහාගිනි කඳ. ඒ කියන්නේ ක්‍රමයෙන් ඉහළට යනව එළිය. ඔව්. මහාගිනි කඳද අහසේ පායන ඕසදී තාරකාවද සිකුරුතරුව සකුළුදායි ඕසදී තාරකාව ඕසදී තාරකාවද පුරපසළොසක පොහෝ දවසක සඳද සකුළුදායි පුන්සඳ. සඳටත් වඩා එලියක් තියනවද? බුදුහාමුදුරු අහනවා පුන්සඳද නැත්තම් වලාකුළු නැති පැහැදිලි සරතහසේ මධ්‍යහන්නේ පායන හිරුද සකලුදායි පිරිගන්නවා ස්වාමීනි හිරු තමයි. ඉතින් බුදුහාමුදුරුව මොකද්ද මේකෙන් පෙන්වන්නේ? උන්වහන්සේ කියනවා උදායි ඔය හිරුටයි සඳටයි වඩා ප්‍රභාස්වර දෙවිවරු ඉන්නවා මම ඒ දෙවිවරු ගැන දන්නවා හැබැයි මම කවදාවත් කියන්නේ නෑ මෙන්න මේක තමයි උත්තරම වර්ණය මීට වඩා උතුම් දෙයක් නෑ කියලා. ආ ඒතුදායි ඔයා ওই උදාහරණයට ගත්ත මාණික්කයත් එක්ක බලද්දී ඔයාලගේ ආචාර්යවරු කියපු උත්තරම වර්ණය කියන එක කණාමැදිරියෙකුගේ එළියටත් වඩා හීනයි, ලාමකයි, පැහැදිලි නොදක්කු දෙයක්. ඒකනම් පැහැදිලිවම මතයේ බින්ද වැටීමක්. සකුලදාය පිළිගන්නවද? ඔව්. සකුලදාය කියනවා ස්වාමිනි වහන්සේ මගේ ආචාර්යවරුන්ගේ මතය බිඳ දෙමුවා. ඒක පැහැදිලිවම වැරවි කියන පෙන්නවා. හොඳයි. එතකොට අනිත් මතය අර ඒකාන්ත සුඛ ලෝකය ගැන ඔව් ඊළඟට සකුළුදායි ඒක ගැන අහනවා. ස්වාමිනී මගේ ආචාර්යවරු නියන්නවා ඒකාන්තයෙන්ම සැප ඇති ලෝකයක් තියෙනවා කියලා. නිරන්තර සතුට විතරක් තියෙන තැනක්. ඒක උතන යාලා හිතුවේ. ඒ වගේම ඒකට මාර්ගයක් උත් උගන්වලා දිනනවා. ඒ මොකද්ද මාර්ගය? සකුළුදායි කියලා ඒකට මාර්ගය තමයි සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, වැරදි කාමසේවණයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම සහ යම් ආකාරයක තපස් රැකීමක්. ආ, පන්සිල් වගේ දේවලුයි තපස් රැකීමකුයි. ඔව්. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතනදී බොහොම තර්කානුකූල ප්‍රශ්නයක් අහනවා. උදායේ ඔය කියන ප්‍රතිපදාව, ඒ කියන්නේ සතුන් මැරීමෙන් වැළකීම වගේ දේවල් කරනකොට, ඒ වගේම අර තපස් රකින්නකොට, ඒක කරන කෙනාට ඒ වෙලාවේ දැනෙන්නේ ඒකාන්තියෙන්ම සැපක් විතරද? එහෙම නැත්නම් සැපත් එක්ක දුකකුත් මිශ්‍ර වෙලාද තියෙන්නේ? හ්ම් හ්ම් ඒක ඇත්ත. පන්සිල් රකින්න එක හොඳ දෙයක් වුණත් සමහර විට ඒක කරන්න අමාරු වෙන්න පුරුවන්. තපස් රකින්න එක නම් දුක්සහිතයි නේද? හරියටම සකුළුදායි ඒක පිළිගන්නවා. යා කියනවා ස්වාමීනි ඇත්තට මේ ප්‍රතිපදාව පුරනකොට සැපත් දුකත් දෙකම මිශ්‍ර වෙලා තමයි දැනෙන්නේ. එතකොට බුදුහාමුදුරන්ගේ නිගමනය උන්වංශ කියනවා එසේනම් උදායි සැප දුක් මිශ්‍ර වෙච්ච එහෙම නැත්නම් දුක් සහිත ප්‍රතිපදාවකින් කොහොමද ඒකාන්තයෙන්ම සැප විතරක් තියෙන ලෝකයක් ප්‍රත්‍යක්ෂ කරගන්නේ ආ ඒ කියන්නේ මාර්ගයයි ප්‍රතිඵලයයි අතර ගැළපීමක් නෑ කියන එක. ඔව් හේතුව මාර්ගය සැප දුක් මිශ්‍රණම් ඵලය ඒකාන්ත සැපයක් වෙන්න බෑ කියන එක තමයි තර්කය. සකුළුදායි ඒකත් පිළිගන්නවද? ඔව්. එයා නැවතත් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ඒ මතයත් බිඳ දැමුවා කියලා. එයා තමන්ගේ මතවාද දෙකම වැරදි කියලා පිළිගන්නවා. ඉතින් මේ වැරදි මතවාද බිඳ දැම්මට පස්සේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ මාර්ගය පැහැදිලි කරනවද? ඔව්. එතනින් යහට තමයි බුදුදහමේ සැබෑ මාර්ගය විස්තර වෙන්නේ. උන්වහන්සේ මුලින්ම අද ඒකාන්ත සුඛලෝකයේ ගැන සකුළුදායිලා හිතාගෙන හිටපු විදියත් එක්ක සම්බන්ධ කරලා කතා කරනවා. කොහොමද? බුදුහාමුදුරුවෝ කියනවා උදායි ඔය ඒකාන්ත සුඛලෝකී කියලා ඔයාලා හිතන තැනට යන්න මාර්ගයක් තියෙනවා. සකුළුදායි හිතුවේ අර සිල් රකීමයි තපසයි තමයි ඒ ලෝකේ කියලා. නෑ ඒක මාර්ගය විතරයි. ඔව්. බුදුහාමුදුරුවෝ කියනවා ප්‍රථම ධානයේ උපදවාගෙන වාසය කිරීම ඒ ඒකාන්ත සුඛලෝකයට පැමිණීමේ ප්‍රතිපදාවයි. ඒ වගේම ද්විතීය ධානය, තෘතීය ධානය මේවා තමයි ඒකට මාර්ගය. ආ ධානය වැඩිම. ඔව්. පළවෙනි ධාන තුන ඒ ලෝකයට යන්න පාර. ඊළඟට උන්වහන්සේ කියනවා යම් කෙනෙක් චතුල්ත ධානය උපදවාගෙන වාසය කරනව නම් එයාට ඒ ඒකාන්ත සුඛ ලෝකයේ දෙවිවරු එක්ක එකට ඉන්න පුළුවන් ඒ ලෝකෙ උපදින්න පුළුවන් කියලා. ඒ කියන්නේ අර යල්ලා හිතපු ලෝකය ඇත්තටම ධාන හරහා ළඟා වෙන්න පුළුවන් තැනක්. ඔව්. ඒ මට්ටමට එන්න පුළුවන්. හැබැයි මෙතන තමයි වැදගත්ම කාරණය. බුදුරජාණන් වහන්සේ ළඟට කියනවා උදායි මගේ ශ්‍රාවකයෝ භික්ෂුන් මේ ශාසනයේ බ්‍රහ්මචර්යාව වඩන්නේ ඔය කියන ඒකාන්ත සුඛ ලෝකයේ උපදින්න නෙවෙයි. ආ ඒක නෙවෙයි අරමුණ. ඒක නෙවෙයි උත්තරීතර අරමුණ. උන්වහන්සේ කියනවා මීට වඩා උත්තරීතර වූ මීට වඩා ප්‍රණීතතර වූ වෙනත් ධර්ම තියෙනවා. ඒවා සාක්ෂාත් කරගන්න තමයි භික්ෂුන් බඹසරවසන්නේ කියලා. මොනවාද උත්තරීතර ප්‍රණීතතර ධර්ම? එතන ඉඳන් තමයි නියම බෞද්ධ මාර්ගය විස්තර වෙන්නේ. හරියටම. උන්වහන්සේ ක්‍රමානුකූලව එක පැහැදිලි කරනවා. මුලින්ම ලෝකේ තථාගතයන් වහන්සේ නමක් පහළ වෙනවා. උන්වහන්සේ දේශනා කරන ධර්මයේ ආලා කෙනෙක් ශ්‍රද්ධාව උපදවාගෙන පැවිදි වෙනවා. පැවිදි වෙලා සීලේ පිහිටලා ඉන්ද්‍රිය සංවරය සිහිනුවණින් යුක්ත වීම ලද දෙයින් සතුටු වීම වගේ ಗುಣධර්ම පුරුදු කරනවා. ඊට පස්සේ ඊට පස්සේ තමයි වැදගත්ම හරිය. පංච නීවරණ, කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ කෙලෙස් යටපත් කරනවා. හිත පිරිසිදු කරගන්නවා. ඕ. පංච නීවරණ යටපත් කරලා විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛයේ සහිත ප්‍රථම ධානය උපදවා ගන්නවා. ඊළඟට ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය මේ ධාන පිළිවෙලින් උපදවා ගන්නවා. මේ ධානතර ඒකාන්ත සුඛ ලෝකයට යන මාර්ගය කියව නේද? එතකොට මෙතනදිත් ඒකමද? මෙතනදී මේ ධාන සලකන්නේ හිත එකඟ කරගත්ත සමාධිමත් පිරිසුදු කෙලෙස් රහිත මෘදු කර්මණ්‍ය ස්ථිර නොසෙල්වෙන තත්වයකට පත් කරගත්ත අත්තිවරමක් විදියට. ආ කියන්නේ මේක පදනමක් විතරයි අවසානයේ නෙවි. හරියටම මේ සමාධිමත් සිත පදනම් කරගෙන තමයි අර උත්තරීතර ඥාන දර්ශනවලට හිත යොමු කරවන්නේ. මොනවද ඥාන? පළවෙනි එක තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒ කියන්නේ තමන්ගේ අතීත භවයන් එකක් දෙකක් 100ක් දහසක් ලක්ෂයක් සංවට කල්ප විවට කල්ප ගණනාවක්. හ්ම්. ඒ භවවලදී තමන්ගේ නම, ගෝත්‍රය, ආහාරය, විඳ සැප දුක්, ආයුෂ ප්‍රමාණය, එතනින් මරිලා කොහෙද ඉපදුනේ, එතනත් විස්තර මේ ඔක්කොම විස්තර සහිතව සීකරන්න පුළුවන් නුවණ. ඒක අර සකුලදාය මුලින් අහපු ප්‍රශ්නට අදාළයි නේද? ඔව්. මේ ඥානේ තියෙන කෙනාට අතීතය ගැන ප්‍රශ්නයක් නැහැ. ඊළඟක චුතුපාත ඥානය. ඒ කියන්නේ දිබ්බ චක්කු ඥානය. සත්වයන් ඉපදෙන මැරෙන හැටි දකින එක? ඔව්. පිරිසිදු මිනිස් ඇස ඉක්මවපු දිවැස්සින් සත්වයන් චුත වෙන හැටි, උපදින හැටි දකිනවා. හීන ප්‍රනීත හොඳ වර්ණය ඇති නරක වර්ණය ඇති හොඳ තැන්වල උපදින සුගති නරක තැන්වල උපදින දුගති මේ ඔක්කොම තමන්ගේ කර්මයට අනුව සිද්ධ වෙන හැටි දකින්න නුවණ මේ ඥාන දෙකත් අර සකුලදාය කිව්ව උත්තම වර්ණය වගේ සංකල්ප වලට වඩා කොච්චර උසස්ද? අනිවාර්යෙන්ම. හැබැයි මේ ඥාන දෙකත් අවසාන අරමුණ නෙවෙයි බුදුදහමේ උත්තරීතරම අරමුණ එන්නේ ඊළඟට. ඒ තමයි ආසවක්කය ඥානය. හරියටම ආශ්‍රව ක්ෂය කිරීමේ නුවණ. ඒ සමාධිමත් පිරිසිදු හිත ආශ්‍රවයන් ක්ෂය කිරීම පිලිසි යොමු කරනවා. එතකොට එයා යථාභූතව ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැනගන්නවා. මෙය දුකයි කියලා දුක්ඛාරය සත්‍ය. මෙය දුකට හේතුවයි කියලා සමුදය ආර්ය සත්‍ය. මෙය දුක නැති කිරීමයි කියලා නිරෝධාර්ය සත්‍ය. මෙය දුක නැති කිරීමේ මාර්ගයයි කියලා මාර්ගාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. ඔව්. ඒ වගේම මේවා ආශ්‍රවයෝ කාමාසව, භවසව, විජ්ජාසව කියලා දැනගන්නවා. මේ ආශ්‍රව හටගන්න හේතුවයි කියලා දැනගන්නවා. මේ ආශ්‍රව නිරුද්ධ වීමයි කියලා දැනගන්නවා. මේ ආශ්‍රව නිරුද්ධ වීමේ මාර්ගයයි කියලා දැනගන්නවා. එහෙම දැනගත්තම මොකද වෙන්නේ? එහෙම යථාර්ථය දකිද්දි එහෙම දැනගනිද්දි එයාගේ සිත කාමාශ්‍රවයෙන් මිදෙනවා, භවආශ්‍රවයෙන් මිදෙනවා, අවිජ්ජාශ්‍රවයෙන් මිදෙනවා. කෙලෙස් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. ඔව් විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. මිදුනහම මම මිදුනා කියන ඥානිය පහළ වෙනවා. එතකොට එයා දැනගන්නවා කීනා ಜಾති ඉපදීම ක්ෂය වුණා. වුසිතම් බ්‍රහ්මචාරියං බ්‍රහ්මචර්ය වැස නිම කළා. කතං කරණියං කල යුතු දේ කරවසන් නාපරං ඉත්තත්තායාති පජානාති මින්මතු මේ ආත්මභාවයේ සඳහා කල යුතු කිසිවක් නැත. එනම් නැවත ඉපදීමක් නැත කියලා අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ අරහත්ත්වය. නිවන සාක්ෂාත් කර ගැනීම. ඒක තමයි බුදුසසුනේ බ්‍රහ්මසාර වසනේකේ උත්තරීතරම ප්‍රණීතතරම අරමුණ. අර සකුලදායිලා හිතාගෙන හිටපු ඒකාන්ත සුඛ ලෝකවල ඉපදීමට වඩා අතිශයෙන්ම ඉහළ තැන. මේ තරම් ගැඹුරු ක්‍රමානුකූල පැහැදිලි කිරීමක් ඇහුවම සකුලදායිට මොකද හිතෙන්නේ? සකුලදායි අතිශයින්ම පැහැදෙනවා. එයා කියනවා ස්වාමීනි හරිම අසිරිමත්. හරිම අසිරිමත්. හරියට යටිකුරු කරලා තිබ්බ දෙයක් උඩුකුරු කළා වගේ. වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නුවා වගේ. පාර වරද්දගත් කෙනෙකුට පාර පෙන්නුවා වගේ. අඳුරේ තෙල් පහනක් ගෙනාවා වගේ. ඔබ වහන්සේ නොයෙක් විදිහට ධර්මයේ පැහැදිලි කළා. හ්ම් බොහොම ලස්සන උපමා ටිකක්. ඔව්. ඒ නිසා ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝයා සරණ යනවා අද පටන් මාගේ දිවිහිමිතෙක් සරණ ගිය උපාසකයෙක් හැටියට ඔබ වහන්සේ මාව පිළිගන්න. යා තිරුවන් සරණ යනවා. එතනින් නවතින්නේ නැහැ. එයා ඉල්ලීමක් කරනවා ස්වාමීනි මට පුළුවන් ද ඔබ වහන්සේගේ ශාසනයේ පැවිදි වෙන්න මට උපසම්පදාව ලබා ගන්න පුළුවන්ද කියලා? ආ යාට පැවිදි වෙන්නත් වන වෙනවා. ඔව් යාට ඇත්ත තේරුණාම ඒ මාර්ගයේ යන්න ලොකු වමනාවක් ඇති වෙනවා. ඉතින් බුදුහාඳුර අවසර දෙනවද? සූත්‍රේ ඒ ගැන කෙලින්ම කියවෙන්නේ නෑ. මොකද ඊට කලින් අනාපේක්ෂිත දෙයක් වෙනවා. මොකද? සකුලදායි ඉම්ම ඉල්ලීම කරද්දී එයාගේම අනුගාමිකයෝ අර පිරිවැජි පිරිස එයාව වළක්වනවා. අයියේ. එයාලා කියනවා ආයුෂ්මත් උදායි එහෙම කරන්න එපා. ඔබ ශ්‍රමණ ගෞතමයන් ළඟ බ්‍රහ්මචාර්යාව වඩන්න එපා. ඔබ ආචාර්යවරයෙක් වෙලා ඉඳලා ශ්‍රාවකෙක් වෙන එක, ගෝලෙක් වෙන එක ඔබට ගැළපෙන්නේ නැහැ. ඒක හරියට ඔබ කලයක් වෙලා ඉඳලා දැන් වතුර ගෙනියන්න හැන්දක් උදක පරිස්සාවන වෙනා වගේ වැඩක්. එහෙම කරන්න එපා. ඒ කියන්නේ එයාලා තමන්ගේ ගුරුවරයා වෙන කෙනෙක්ගේ ශිෂ්‍යයෙක් වෙලවට කැමති නැහැ. තත්වයේ ගැන හිතලා ඔව් එයාලා සකලුදායිව අධෛර්යමත් කරනවා එයාගේ උතුම් පැවිදිවීමේ අදහසට බාධා කරනවා සූත්‍රය අවසන් වෙන්නේ මෙසේ ඒ පිරිවැඩියෝ තමන්ගේ ආචාර්යු සකලුදායි පිරිවැඩියා ශ්‍රමණ ගෞතමයන්ගේ ශාසනයේ උතුම් බ්‍රහ්මචර්යාවෙහි පිහිටීමට අන්තරාය කළා කියලා. හරිම කනගාටුදායක අවසානයක්. එයාට ඒ අවස්ථාව මගහැරෙනවා. ඔව් ඒක තමයි සූත්‍රයේ අවසානය. ඉතින් මේ මුළු සූත්‍රයෙන්ම අපිට පේනවා අර ලෞකික තිරස්චීන කතාවල ඉඳන් වැරදි අර්ථශූන්‍ය මතවාද උත්තම වර්ණය ඒකාන්ත සුඛ ලෝකය දක්වා සහ එතනින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු අතිශයින්ම ගැඹුරු ක්‍රමානුකූල තර්කානුකූල විමුක්ති මාර්ගය දක්වා කොයිතරම් පැහැදිලි වෙනසක් තියෙනවද කියලා. හ්ම් බුදු දහමේ සැබෑ අරමුණ හුදෙක් සැපවත් ලෝකයක ඉපදීම වගේ తాවකාලික දෙයක් නෙවෙයි සියලු දුකින් සදාහටම විදහස් වීම ඒ කියන නිවන කියන එක අවධාරණය වෙනවා කැමැත්ත. සකුළුදායි සත්‍ය තේරුම අරගෙන ඒ මාර්ගයට එන්න කැමති වුණත් තමන්ගේම පිරිස තමන්ගේම සමාජ බැඳීම් නිසා ඒකට බාධා ඇති වුණා. ඔව් ඒක ඇත්තටම හිතන්න ඕන කාරණයක්. කෙනෙකුගේ අධ්‍යාත්මික ගමනකට බාහිර සමාජ පීඩනය අපේක්ෂාවන් තමන් මනුගමනය කරන අයගේ අදහස් කොයිතරම් බලපාන්න පුරුවන්ද? සමහර වෙලාවට නිවැරදි මාර්ගය තෝරගන්න තියෙන අවස්ථාවක් වුණත් ඒ නිසා මගේ හැරෙන්න පුළුවන්. ඒක ඇත්ත. මේ ගැඹුරු සාකච්ඡාවට බොහොම ස්තුතියි. ඔබතුමියටත් එසේමයි.